බුද්දස්ස එවං මේ සුතං ඒකං සමයං භගවා සාකේතේ විහෙරති කාලකාරාමි తత్ర కో భగవా భిక్ఖు ఆమంతేసి భిక్ఖవోతి భదంతేసి తే భిక్ఖు భగవతో పచ్చసోసుం భగవాయే తదవోచే යං විස්සවේ සදේව කස්ස ලෝකස්ස සමාරකස්ස සම්බ්‍රහ්මකස්ස සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා තමහං ජානාමි තී තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක් නිරාජෝත්තමයන් වහන්සේ සාකේත නගරයෙහි සාකේත නගරාසන්නයෙහි කාලකාරාමයේ වැඩ ඉන්න දිනක 500ක් භික්ෂු සංඝයා වහන්සේ සහ ලක්ෂ සංඛ්‍යාත විශාල ජනතාවක් අභියස දේශනා කොට වදාරන ලද අනුසන්ධි පහක අවසානයේ මහා පෘථිවියේ පස් වාරයක් කම්පිත වූ ආශ්චර්යජනක බුද්ධ ගුණ දීපණය කරන සූත්‍ර දේශනාවක් වන කාලකාරාම සූත්‍රයේ මාතෘකාවක් මේ ප්‍රකාශ වුණේ. ඒ නිදාන කතාවයි මේ කෙටියෙන් කියුණේ එක් ධර්ම දේශනා සමයකදී සරුවක්ඥන් වහන්සේ සාකේත නගර සමීපයේහි කාලකාරාම විහාරයේ වැඩි ඉන්න අවස්ථාවක භික්ෂු සංඝයා අමතා මෙහෙම දේශනා කොටවා දාලා මහණෙනි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවිමිනිසුන් සහිත සමස්ත ලෝක සත්‍යාගේ දක්නාලද අසනලද මුනනය කරන ලද ඒ කියන්නේ ආග්‍රහණය කරන ලද විඳින ලද ස්පර්ශ කරන ලද චේතන ලද සිතින් පැමිණෙන ලද සෑම අරමුණක්ම මම තථාගත මේ තථා මේ තථාර්ථයෙන්ම යථාර්ථයෙන්ම ਸਰව ප්‍රකාරයෙන්ම දන්නේමි කියන එකයි මාත්‍රිකා පාට කෙටි තේරුම. සාකේත නගරය කියන්නේ සයත් නුවරට යදුන් හතක් දුරින් පිහිටි නගරයක්. මේ නගරය මෑත භාගයේ ඇති වුණේ ධනංජය සිටුවරයා උදෙසා විශාඛාවගේ මාතා පියතුමා ධනංජය සිටුවරයා මේ ධනංජය සිටුවරයා සරත් නුවරට පදිංචියට එන ගමනේදී දවල් ආහාර ගන්න ස්ථානයේ ශාකේත නගරය ඇති වුණේ ඒ කියන්නේ වෙනම නගරයක්ම නිර්මාණය කරන්න ඕන මේ විශාඛාවගේ මව්පියන් සහිත පිරිස වෙනුවෙන් ඒ තමයි ශාකේත නගරය ඒ ශාකේත නගරයේ වාසය කළ කාලක කියලා සිටුවරයා සිටුවරේ මේ සිටුවරයා අනාථපිණ්ඩික සිටුවරයා සමග එකට අධ්‍යාපනය ලබාගත් කාලයේ පුරන්දුවක් අනුව ඒ කාලක සිටුවරයාගේ පුතුණුවන්ට අනාථපිණ්ඩික සිටුවරයාගේ බාලදීනියක් වන චූල සුභද්‍රාව විවාහ ජීසුමක් ඇති කර ගන්නට යෙදුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි මේ සිටුවරයා කියන්නේ අනාථපිණ්ඩික සිටුවරයාත් චෝල සුභද්‍රාවත් දෙන්නම කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි බෞද්ධයෝ නමුත් අපට සම්බන්ධ වෙන්න තියෙන කාලක සිට නිවස බෞද්ධයෝ නෙවෙයි. ඉතින් යම්කිසි අවස්ථාවකදී අපට පිහිටක් වනු සඳහා අප ගැන ආවර්ජනා කරන ශේකවා කියලා සරුවඥන් වහන්සේට ආරාධනා කොටගෙනයි මේ විවාහ මංගල සිද්ධ වුණේ. ඒ අතරත ඒ කාලක සිටවරයා තමන්ගේ විශාල උයනක නිගණ්ඨාරාමයක් කරවා 500ක් නිගණ්ඨයන් වාසය කරමින් නිත්‍ය දන් දෙමින් හිටියා. මේ මංගල උත්සවයේදීද චූලසුභද්‍රාවට නියම කළා දියණිය අපේ ආර්යයන් වහන්සේලා දකින් දෙන්න අද අපි දානයක් දෙනවා මේ මංගල උත්සවෙ නිමිත්තෙන්. ඉතින් චූලසුභද්‍රාව ගිහින් බැලුවාම නිගණ්ඨයෝ එතුමියට මහත් ලැජ්ජාවක් පිළිකුලක් ඇති වුණා. ඉතින් දී දී කියලා නිඳා කළා කෙලකඩක් විසි කළා කියන්නේ මෙහෙම අභ්‍යන්තර හිරියක්වත් බාහිර උත්පත්තියක් වන්නේ නැති මෙම මේ ඇත්තද නික්ලේශී ආර්යයන් වහන්සලා කියන්නේ කියලා අපේ ආර්යයන් වහන්සලා නම් ඔහොම නෙමෙයි කියලා ගාථා රාශියකින් සංගරත්නේ ගුණ සජ්ජායනාවක් කළා. ඉතින් ඒ අනුව මේ නිගන්ඨයේ මහත් කලකිරීමකටපත් වුණා සිටුවරයා ගැන කාලක සිටුවරයා ගැන මේ කාල කන්න කෙනෙක් මේ ගෙදරට ගෙනාවා කියලා. අන්තිමේදී මේ කාලක සිටුවරයාගේ ඉල්ලීමක් වුණා එසේනම් තමන්ගේ ආර්යයන් වහන්සේලා අපට පෙන්වන්න පුළුවන්ද කියලා. ඒක මට පෙන්වන්න පුළුවන්. කවදද? හෙට දවසේ. ආ හෙට දවසේ මම පෙන්වන්න. වඩම්මලා දෙන්නම් කියලා. මෙතුමිය මතුමහන්තලාවට ගිහින් සමන්තිච්චමල් දෝත් අටක් අරගෙන බුදු ගුණ වර්ජනා කළ අහසට දැම්ම. මේ මගේ ආරාධනයේ සරුවක්ඥන් වහන්සේට දැනේවා පෙනේවා කියලා. බුද්ධාධිෂ්ඨාන බලයත් මෙතුමේගේ ශ්‍රද්ධා මහණයක් නිසා මේ මල් අහසේ පාවේ යෙදුම් හතක් ගියෙන් සරුවඥන් වහන්සේ දහම් දේශන තැන ධර්මාසනයේ තියලින් සුදු වියනක් වාගේ අහසේ රැඳී පැවතුණා. ඉතින් සරුවඥන් වහන්සේ ආවර්ජනාව කොට ඒ ආරාධනය පිළිගත්තා. එදා ධර්ම දේශනා අවසානයේදී අනාථපිණ්ඩික සිටුවරයා පසුදින දානෙට ආරාධනා කළා 500ක් සංඝ පිරිස සමග බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ වදාලා සිතානේ දැන් මේ චූල සුභද්‍රා වගේ ආරාධනයක් පිළිගෙන තියෙනවා. ස්වාමීන් කවුරුත් ආවේ නැහනේ. ඔය මේ ඇවිල්ලා තියෙන්නේ මල් තමයි. මේ මල් තමයි මට ආරාධනෙට අද වෙලා තියෙන්නේ. කිව්වා ස්වාමීනි මේ දුම් හතක් දුර ඉන්න කෙනෙක් මේ වගේ ආරාධනයක් කිරීම පුදුමයිනේ. පුදුමයක් නැති සිතානේ හිමාල වනාන්තරයේ හිමාල පර්වතයේ දුම් සිය ගානක් ඈතට පේනා වගේ යම් කෙනෙක් ශ්‍රද්ධා සම්පන්න නම්, සීල සම්පන්න නම්, සුත්‍ති සම්පන්න නම්, ත්‍යාග සම්පන්න නම්, ප්‍රඥා සම්පන්න නම් ඒ අය රත්නත්‍රයට දිස් වෙනවා ඕනම තැනක හිටියත් වෙනවා. නිසා ඒ චුලසුභද්‍රා වගේ ගුණමාන්තතාව නිසා මේ ආරාධනේ පිළිගත් කියා ධර්මයක් දේශනා කළා. ආනන්ද ස්වාමීන් වහන්සේට විධාන කළා හෙට දවසේ සාකේත නගරයට 500ක් ප්‍රබින්න ප්‍රතිසම්බිදා ප්‍රාප්ත රහතන් වහන්සේලාටම සලක දෙන්න කියලා. සද්දේව රජුත් මේක දැකලා යසු කර මිදී පුත්‍රයාට නේම කළා සිරිකාගේවල් 500ක් මම පිළිගන්වන්න. ඉතින් පසු දින ඒ සියල්ලම සිද්ධ වුණා. ඒ අතරතේ මේ ශාකේත නගරයේ සිටු මාලිගාවේ සිටි චූල සුභද්‍රාව කල්පනා කළා. ඉතින් සරුවක් යන් වහන්සේ බොහෝම අවිවේකවනේ ගත කරන්නේ ධර්ම දේශනා ආදී සඳහා මගේ ආරාධනෙ පිළිගත්තාදෝ නොගත්තාදෝ දන්නේ කොහොමද කියලා නමුත් හිතේ සැකයක් නැතුවම දාන සංවිධාන යෙදී හිටියා. එදාම රාත්‍රියේ මැදියම වෛශ්‍රවණ දිව රාජා වෙල්ලා කිව්ව නැගෙනී බහරෙන් දෙපා සරුවක්ඥන් වහන්සේ දානේ ආරාධනේ පිළිගත්තා දැන් ඉතින් හෙට උදේ හවල් වෙලාට වඩිනවා කියලා. එයින් මෙතුණිය පුදුමාකාර විශ්වාසයකින් යුක්ත නිසෙසේ දාන උපස්ථාන සංවිධාන කළා. පහෝදා උදෑ උදෑසන දානශාලාව ඔක්කොම වත් පිළිවෙත් මෙතුමියගේ නියමයෙන් සම්පාදනය කළ අතරත මගවලානු සිටින්නේ බුද්ධ ප්‍රමුඛ 500ක් සංඝ පිරිස සහසේ වඩනවා දැකලා උතුරාන ප්‍රසාද ප්‍රීතියකින් වැඳ නමස්කාරයෙන් බිමට වඩම්මගෙන ආරාධනා කළා දානෙ පිළිගැන්වුවා. බලමලාවසානයේ දිනේ ආරාධනා කළා ස්වාමීන් මගේ මේ නැදිමයිල ඔක්කොම බෞද්ධයෝ නෙමෙයි මේ ඇත්තන්ට සුදුසු ධර්ම දේශනාවක් අවසර ලැබේවා කියලා. සරුවක්ඥන් වහන්සේ එදින දේශූ දහමින් ඒ කාලක සිටුවරයයි සිටුපවලේ සියලු දෙනාවයි තවත් 84000ක් දසන් තරම් විශාල පිරිසයි මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තා. මේ සිටුවරයාගේ අර විශාල උයන සංඝසතුවට බුදුපාම සංඝසෝනට සංඝසතුවට පූජා කළා. නිගන්ඨයන් අපට මේක කලින් දුන්න තැන කියලා බහැර වෙන්න කැමතුනේ නැහැ. පසුව මේ සිටුවරයාගේ සිටු අණින් ඔවුන් ඉවත් කරලා දැම්මා. ඒ ස්ථානයේ මහා සංගරේන වඩා හිඳුවා නිත්‍ය වශයෙන් දම් පින්කම් කරමින් තමන් ඒ මුළු නගරයම බෞද්ධ නගරයක් බවට පමුණවා ගත්තා. මෙන්න මේ කාලක සිටවරයා කරවා පූජා කළ උයනේ පිහිටි ආශ්‍රමයට කියන්නේ කාලකාරාමය. ඒ කාලකාරාමයට සරුවක්ඥන් වහන්සේ වැඩි දවසකදී ඒ නුවරින් පැවිදි වී සිටිය කුලදරුවෝ 500ක් නවක භික්ෂූන් වහන්සේලා උන්වහන්සේලා ධම්සභා මණ්ඩපයේ ධර්ම සාකච්ඡා කරන වෙලාව බුදු ගුණම කතා කරගෙන හිටියා. සරුවක්ඥන් වහන්සේගේ පාරමී සම්භාර ගැන, මහා කරුණාව ගැන, සරුවක්ඥතා ඥානය ගැන, එයාගේ මනිකුත් බුද්ධ ගුණ දන්න දන්න හැටියට සාකච්ඡා කරමින් හිටියා. එතෙන්ද සරුවක්ඥන් වහන්සේ වැඩලා ඒ පිරිසගේ සිත් හසර බලා තවත් විශාල පිරිසකටත් මඟපල නිවන් සුව ලැබෙනු පිණිස මහා පොළව කම්පා වෙන සුළු මේ සූත්‍ර දේශනේ පවත්වා වදාළා. ඒ කාලකාරාමේහිදී දේශනා කළ බැවින් ඒ සූත්‍රය හඳුන්වන්නේ කාලකාරාම සූත්‍රය කියලා. මේ සූත්‍රය අංගුත්තර නිකායේ චතුස්ක නිපාතයේ උරුමේල වර්ගයේන තුන්වෙනි සූත්‍රයයි. මේ සූත්‍ර දේශනාව බොහෝම වැදගත්. එවාගේම සූත්‍ර වශයෙන් කෙටි වුණාට ගැඹීර අර්ථ සම්භාරයක් ඇති සූත්‍ර දේශනාවක්. ඒ දේශනාවට අපි හැරී බලමු. යම් වික්කවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සම්බ්‍රහ්මකස්ස සස්සමන බ්‍රාහ්මණයා පජාය සදේ මනුසාය දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරිේෂිතං අනුවිචිතං මනසා තමහං ඥානාමි මේ පළමෙනි දේශනා පාඨයයි මහණෙනි මේ ලෝකයේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණා බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිසුන් සහිත සියලු සත්තා ප්‍රජාව විසින් යමක් ඇහෙන් දක්නා ලද නම් ඒ සියල්ලත් කලින් අසනා ලද නම් ඒ සියල්ලත් නාසිකාවෙන් දිවෙන් කයින් ස්පර්ශ කරන ලද නම් ඒ සියල්ලත් සිතින් අරමුණු කර ගන්නා ලද යමක් ඇතොත් ඒ සියල්ලත් පත්තං අරමුණු වශයෙන් අභිමුඛයේ දෙපමණ සියල්ලත් එවාගෙම වරයේ සිතං සිතින් සොයසොයා ලබාගත් අරමුණු සියල්ලත් තමහං ඥානාමි තං අහං ඥානාමි ඒ සියල්ල මම දනිමි මේ කෙවේ සරුවක් ඥානයේ මහිමයයි තමහං ඥානාමි ඒ සියල්ල මම දනිමි එතකොට මේ ලෝක ධාතුව අනන්තයි ලෝක ධාතුවේ අනන්ත භාවය ප්‍රකාශ කරන්න උපමා විෂයාතික්‍රාන්තයි ඒ කියන්නේ උපමාවකින් කියන්න බැරි තරම් ලෝක ධාතුව අනන්තයි ඉසර උපමාවක් කියලා තියෙනවා ඉරිද බල සම්පන්න කෙනෙක් මේ සක්වල වල නැත්තම් මුළු සක්වලක් පිරෙන තරම් විශාල අබ කොටුවක් අරගෙන මේ අබ කොටුවේ අබ අරගෙන මුළු මහත් ලෝක ධාතු එක එක දිශාව එක එක ලෝක ධාතුවට එක එක අබෑටේ වීශ කරමින් ගණන් කරමින් යනවා ඉරිද බලේ මේ සක්වල පුරාලන තරම් විශාල අබ කොටුවේ අබ ඉවර වෙන්න පුළුවන් සක්වල වල ඉවර වෙන්නේ නැහැ ඒ තරම් සක්වල අනන්තයි. එක සක්වලක සත්‍යවත් අනන්තයි. නිසාන් සත්‍යයේ අචින්ත්‍යයි කියන්නේ ලෝකයේ අචින්ත්‍යයි කියන්නේ මේ තරම් අචින්ත්‍ය වූ අප්‍රමේය වූ ලෝක ධාතුවේහි සියලුම සත්‍යයන්ගේ මේ සියලු ප්‍රයත්න සරුවඥන් වහන්සේ ආවර්ජනා කළ ප්‍රමණින් සියල්ල දන්නවා. ඒකයි තමහං ඥානාමි. ඊළඟට සඳහන් වෙන ඊළඟ පාඩය යම් විත්තේ සදේව කස්ස ලෝකස්ස සමාර කස්ස සම්බ්‍රහ්ම කස්ස සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේ මනුසාය දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරේසිතං අනුවිචරිතං මනස තං තමහං අබ්බඤ්ඤාසින් ඒ ඒ වචනයම තවත් අහවරු කිරීමේ තේරුම දෙවියන් සෑත මරුන් සෑත බඹුන් සෑත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සෑත දේ මිනිසුන් සෑත සත්තා ප්‍රජා විසින් දක්නාලද අසලලද ආග්‍රාණය කරලද රස විඳිනලද ස්පර්ශ විඳිනලද සිතින් අරමුණු විඳිනලද සිතේට හමු වූ අරමුණු සොයසොය ලබාගත් අරමුණු තමා වෙත පැමිණි අරමුණු ඇති සියලුම සත්‍යයන්ගේ සියලුම සිත් සතර අභ්ඥාසයෙන් අභි අඥාසයෙන් විශේෂයෙන්ම සරුවක්ඥතා ඥාණයෙන් දැකගත්තෙමි විශේෂයෙන් දැකගත්තෙමි ඒ කියන්නේ සරුවක්ඥ භූමියමයි ඊළඟ පාඩයෙන් කියවෙනවා ඒ වගේම තව තේරුමක් යම් වික්කවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සම්බ්‍රාහ්මකස්ස සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේ මනුසාය දිත්තං සුතං නුතං විඤ්ඤාතං පත්තං පරේසිතං අනුවේචිතං මනසා තං තථාගතස්ස විදිතං අන්න තවත් සරුවක් තාඥානයේ ප්‍රකාශ කරන වචනයක් දෙවියන් සෑත මරුන් සෑත බඹුන් සෑත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සෑත දේ මිනිසුන් සෑත සමස්ත සත්ත්ව ප්‍රජා විසින් දක්නා ලද අසන ලද ආග්‍රහණය කරන ලද රස විඳින ලද ස්පර්ශ විඳින ලද හිතින් අරමුණු කරන ලද සදරට ස්වභාවයෙන්ම අරමුණු වූද එවාගෙම සොය සොය අරමුණු කර ගන්නා ලද්දා වූද සිතින් හැසිරෙන ලද්දා වූද යම් තාක් වේයතොත් තන් තථාගතස් විදිතං ඒ තථාගතයන් වහන්සේට ਸਰව ප්‍රකාරයෙන්ම ප්‍රකටව ආબોධ වී අවසాનයි අනුමාන වශයෙන් නෙමෙයි ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් ඒ සියල්ලම ප්‍රකට ලෙස ආબોධ කරගෙන හමාරයි. මේ අවස්ථා තුන තමහං ඥානං තමහං අබ්බඤ්ඤාසෙන් තන් තථාගතස්ස විදිතං ඒ කියන අවස්ථා තුනටම කියනවා ਸਰවඥ භූමි කියලා. ඒ කියන්නේ සියල්ල දන්නවා කියන ප්‍රඥාව සම්බන්ධ වචනයකුයි ඒ වචන තුنين කියවුනේ. ඒ සියල්ලමම දනිමි, ඒ සියල්ලම විශිෂ්ටඥානෙන් දනිමි, ඒ සියල්ල තථාගතයන් වහන්සේට ප්‍රකට ලෙස අවබෝධ වී හමාරයි. මේ තුන ਸਰවඥ භූමි, ਸਰවඥතා ඥාන භූමියයි. ඊළඟට තියෙනවා ක්ෂීණවසර භූමිය කියලා අවස්ථාවක්. ඔය ਸਰවඥතා ඥාන භූමිය අවසන් වෙනකොට මහ පොළොව කම්පා වුණා. ක්ෂීණවසර භූමියේ සඳහන් වෙන්නේ මෙහෙමයි. තම් තථාගතෝ නවපට්ඨාසී යම් භික්කවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සම්බ්‍රාහ්මකස්ස සස්සමන බ්‍රාහ්මනියා පජා සදේ මනුස්සාය දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරිේසිතං අනුවිචරිතං මනසා තං තථාගතෝ න උපට්ඨාසි අන්න ශීනාස්රෝ භූමිය ඒ කියන්නේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවි මිනිසුන් සහිත සියලුම සත්ත්ව ප්‍රජා විසින් දක්නාලාද අසනලාද ආග්‍රාණය කරනලාද මේ රසයෙන් දෙනලාද කයින් ස්පර්ශ කරනලාද හිතෙන් ගන්නලාද එවාගෙම හිතෙන් සොය සොයා ගන්නාලාද සිතෙන් හැසිරෙනලාද යන්තාග් වේ ඇතොත් තම් තථාගතෝන උපට්ඨාසී ඒ සියල්ල තථාගතයන් වහන්සේ තණ්හා වශයෙන්, ditthi වශයෙන්, මාන වශයෙන් නොපමණලාදී කියන එකයි එන් කියවුනේ. ඒ කියන්නේ තණ්හා වශයෙන් ගන්නෙත් නෑ. දිට්ඨි වශයෙන් ගන්නෙත් නෑ මාන වශයෙන් ගන්නෙත් නෑ න උපට්ඨාසේ තණ්හා වශයෙන් ලැබුණෙත් නෑ දිට්ඨි වශයෙන් ලැබුණෙත් නෑ මාන වශයෙන් ලැබුණෙත් නෑ ඒක තව ඉදිරියට ප්‍රකාශ වෙනවා පැහැදිලි වෙනවා දැන් මේ කියෝනේ ශීනාශ්‍රව භූමියයි ඒ වචනේ ප්‍රකාශ වෙනකොට මහ පොළොවට දරන්න බැරුව කම්පා වුණා ඊළඟට සඳහන් වෙනවා ශුන්‍යතා භූමිය ඉතිකෝ භික්ඛවේ තථාගතෝ දත්තා දත්තබ්බං දිත්තන්නමඤ්ඤති අදිත්තන්නමඤ්ඤති දත්තබ්බන්නමඤ්ඤති දත්තාරන්නමඤ්ඤති සුතා සෝතබ්බං සුතන්න බන්නමඤ්ඤති සෝතාරන්නමඤ්ඤති මුතා මෝතබ්බං මුතන්නමඤ්ඤති අමුතන්නමඤ්ඤති මෝතබ්බන්නමඤ්ඤති මෝතාරන්නමඤ්ඤති විඤ්ඤාතා විඤ්ඤාතබ්බං විඤ්ඤාතන්න මඤ්ඤති අවිඤ්ඤාතන්න මඤ්ඤති විඤ්ඤාතබ්බන්න මඤ්ඤති විඤ්ඤාතාරන්න මඤ්ඤති මෙන්න මේ කොටසට කියනවා ශුන්්‍යතා භූමි ඒ කුමක්ද තථාගතයන් වහන්සේ දත්තා දත්තබ්බං දතේතු සියල්ල ඇහෙන් දැකලා දිට්ඨන්න මඤ්ඤති දක්නා ලද තණ්හාදිත්‍යමාන වශයෙන් නොගනී අදිත්තම් නමඤ්ඤති ලෝක සත්‍යයන් නොදන්නා ලද තමන් දන්නා ලද දේ කන්නාදිත්‍යමාන වශයෙන් නොගනි දත්තම් නමඤ්ඤති අතීතනාල්ප වර්තමාන වශයෙන් දැක්ක යුතු දේ ගැන කන්නාදිත්‍යමාන වශයෙන් නොගනි දත්තානන් නමඤ්ඤති දක්නා ලද්දෙක්ද කන්නාදිත්‍යමාන වශයෙන් නොගනි සුතාසෝ තබ්බං ඇසිය යුතු දේ තමන් වහන්සේ අසාගෙන සුතං නමඤ්ඤති ඒ සුතය අනු අනු අනුයත අහන දේවල් තමන් තණ්හා දික්තිමාන වශයෙන් නොගනි අසුතං නමඤ්ඤති අන්නාවසෙන් නොසොන් ලද්දක් තමන් අසන ලද්දක් තණ්හා දික්තිමාන වශයෙන් නොගනි සෝතම්බන් නමඤ්ඤති අතීතනාගත වර්තමාන තුන් කාලයටයි කලින් ඇහි යුතු දේවල් ගැන තණ්හා දික්තිමාන වශයෙන් නොගනි සෝතාරන්නමඤ්ඤති එවාගේම අසන්නා වූ පුජ්‍යලේකු තණ්හා දික්ඛමාන වශයෙන් නොගනි මුතා මොතම්බං මුතන්නමඤ්ඤති ඒ කියන්නේ ගඳ සුවඳ ආග්‍රහණය කළ යුතු ආ වගේම රස විඳිය යුතු ස්පර්ශ විඳිය යුතු අරමුණක්ගෙන තමන් වහන්සේ ඒ ස්පර්ශ ඒවා දැනගෙන මුතන්නමඤ්ඤති ලෝක සත්‍ය විසින් ඒ විදිහට මුණනේ කරන ලද්දක් තමන් වහන්සේ තණ්හා දිටිමාන වශයෙන් නොගනි. අමතන්නමඤ්ඤති ලෝක සත්‍ය විසින් එසේ මුණනේ නොකරන ලද්දද තමන් වහන්සේ තණ්හා දිටිමාන වශයෙන් නොගනි. මෝතබ්බන්නමඤ්ඤති අතීතනාගත වර්තමාන වශයෙන් ආග්‍රහණය කළ යුතු රස විඳිය යුතු ස්පර්ශ විඳිය යුතු දේ ගැන තණ්හා දිටිමාන වශයෙන් නොගනි. මෝතාරන්නමඤ්ඤති එසේම ස්පර්ශ කරන විඳින ආග්‍රහණය කරන පුද්ගලයෙකු තණ්හාදිත්‍ය මාන වශයෙන් නොගනි. විඤ්ඤාතා විඤ්ඤාතබ්බං නුවණින් අරමුණු කළ යුතු සිතින් අරමුණු කළ යුතු දේවල් සිතින් අරමුණු කොටගෙන විඤ්ඤාතං නමන්නති අන් අයත් සිතින් අරමුණු කරන දේ තණ්හාදිත්‍ය මාන වශයෙන් නොගනි. අවිඤ්ඤාතං නමන්නති අන් අය විසින් අරමුණු කළ නොහැකි තමන් අරමුණු කරන අවිඤ්ඤාතය කියන්නේ තණ්හා දිත්‍යමාන වශයෙන් නොගනි. විඤ්ඤාතබ්බන් නම් යති අතීත අනාගත වර්තමාන තුන් කාලයට ඇති නුවණින් අරමුණු කළ යුතු දේවල් ගැන තණ්හා දිත්‍යමාන වශයෙන් නොගනි. එවාගේ විඤ්ඤාතාරන් නම් යති ඒ විදිහට සිතින් අරමුණු ගන්න පුද්ගලයන් ගැන තණ්හා දිත්‍යමාන වශයෙන් නොගනි. මේ කොටසට කියන්නේ ශූන්‍යතා භූමි කියලා. ඒ කියන්නේ සත්පුජ්‍යල වශයෙන් නොගන්නා తත්වය. මේ හතරවෙනි අවස්ථාව. ඊළඟට සඳහන් ඊළඟට මේ තුන්වෙනි අවස්ථාව. පළවෙනියෙන් කියවන්නේ සරුවක්ම භූමිය, ඊළඟට සීනාසව භූමිය, දැන් ශූන්‍යතා භූමිය තුන්වෙනි අවස්ථාව. ඒ තුන්වෙනි අවස්ථාවෙත් මහ පොළොව කම්පිත වෙලා තියෙනවා. ඊළඟට සඳහන් වෙනවා යම් වික්කවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සම්බ්‍රහ්මකස්ස සසමන බ්‍රාහ්මණ්‍යා පජා සදේ මනුසාය තමහං ඥානාමේති වදෙය්‍යං තම්මමස මුසා ඒක රාගන් කියා තමහං ඥානාමිච නච ඥානාමේති වදෙය්‍යං තම්පස තාදිසමේව තමහං නේව ඥානාමි නෝ නජානාමේති වදෙය්‍යං තම්මමස කලි. ඔය කියන්නේ සත්‍ය භූමිය ගැනයි. සත්‍ය භූමිය. එතකොට සත්‍ය භූමියෙන් කියවෙන්නේ තවත් ගැඹුරු කාරණයක්. දෙවියන් සහිත, මරුන් සහිත, බමුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දෙවිනිසුන් සහිත සමස්ත ලෝක සත්‍ය විසින් දක්නා ලද, අසන ලද, ආග්‍රහණය කරන ලද, රස විඳින ලද, ස්පර්ශ විඳින ලද, සිතින් අරමුණු කර ගන්නා ලද, සිතින් හැසිරෙන ලද යම්තාක් දේ ඇතොත් තමහං ඥානාමේ පිවදෙය්‍යං ඒ මම දන්නේ මේ කියන්නේ මිනං තම්මනස මුසා ඒ මගේ මුසාවක් වෙනවා මේ කිතා වැදගත් සම්දිස්ථානයක් දන්නවා කියලා කියනවා නම් ඒක මගේ මුසාවක් ඒ මොකද්ද මුසාව කියලා මෙතන සඳහන් කරන්නේ පරමාර්ථ වශයෙන් මම කියා නැති බව නිසායි පරමාර්ථ වශයෙන් දක්නා මම කියා කෙනෙක් නැහැ ඒ කියන්නේ මේ ලෝක සත්‍ය සම්බන්ධ සීලූම අරමුණු දන්නා වූ මම කියා තණ්හා දික්කමාන වශයෙන් ගන්න කෙනෙක් මා වෙත නැහැ. එසේ තියනවා කියනවා නම් ඒක මුසාවක්. ඒකයින් කියන්නේ. ඒකට උන්වහන්සේ ඒ විදිහට තණ්හා දික්කමාන වශයෙන් තමන් ගන්නවා නෙමෙයි ධර්ම ස්වභාවයක් විසින් ධර්ම ස්වභාවයක් ආબોධ කරගන්නවා කියන තේරුමයි. ඒක පළවෙනි සත්‍ය භූමිය. ඊළඟට තමහං ඥානාමිච්ච මෙතදානාමේත වදෙයන් තම්පස්ස තාදිසමේව මේ ලෝක සත්‍ය විසින් දක්නා ලද අසන ලද ආග්‍රහණය කරන ලද රස විඳින ලද ස්පර්ශ විඳින ලද සිතින් හසිරන ලද සෑම අරමුණක්ම ඥානාමිච අම දන්නවා නිච ඥානාමේති ඇතන් දෙයක් දන්නේත් නැහැ කිව්වනම් තම්පස්ස තාදිසමේව එයත් ඒ වාගේ මුසාවක් වෙනවා එතකොට මම දන්නවා නොදන්න දේවලුත් තියෙනවා. එතකොටත් එතනදීම තණ්හා දිට්ඨිමාන. නිසා තණ්හා දිට්ඨිමාන වශයෙන් එසේ තමන් වහන්සේ නොගන්නා බැවින් එසේ දන්නේමි නොදන්නේමි කිව්ව ඒකත් මුසාවක්. ඒකත් සත්‍ය භූමිය. තුන්වෙනි පාඩයෙන් කියවුනේ තමහන් නේව ඥානාමි න නජානාමි ච වදෙය්‍ය තම් මමස කලි යම් හේකින් ඒවා මම දන්නේත් නැහැ, නොදන්නේත් නැහැ. කිව්වනම් එහෙම ඒක මගේ දෝෂයක්. මගේ ප්‍රතිඥාවට දෝෂයක්. ඒ කියන්නේ කන්නාදිත්‍ය මාසයෙන් මාන වශයෙන් නොගන්නවා නම් ඒ විදිහට මම දන්නේත් නැහැ, නොදන්නේත් නැහැ කියලා ප්‍රකාශ කරන්න බෑ. සමම දන්නේත් නැහැ, නොදන්නේත් නැහැ කියලා ප්‍රකාශ කරනවා නම් ඒකත් කන්නාදිත්‍ය මානයට සම්බන්ධ බැවින් ඒක මගේ දෝෂයක්. ඔන්න අවස්ථා තුනට කියනවා සත්‍ය භූමිය. සත්‍ය භූමිය තමයි තුන්වෙනි භූමිය. සරුවක්ම භූමිය, ශීනාශ්‍රය භූමිය, සත්‍ය භූමිය. ඊළඟට තමයි අර මේට ප්‍රථමයෙන් ප්‍රකාශ වූ ශූන්‍යතා භූමිය වැටෙන්නේ. මෙසේ දත යුතු දේ කියන්නේ ඇහෙන් දැක්ක යුතු දේ දැක ලෝක සත්‍ය වශයෙන් දක්නා ලද දේ එවාගෙම නොදක්නා ලද දේ දැකිය යුතු දේ දකින පුජ්‍යලයා තණ්හා දිට්ඨිමාන වශයෙන් ගන්නෙ නැහැ. කලින් ඇසිය යුතු දේවල් දැන ඒ කලින් ඇසිය යුතු දේ අසන ලද දේ නොඅසන ලද දේ ඇසිය යුතු දේ අසන පුජ්‍යලයා කියන මේ සියල්ල තණ්හා දිට්ඨිමාන වශයෙන් ගන්නෙ නැහැ. එවාගෙම ආග්‍රාණේ රස විඳීම එවාගෙම ස්පර්ශ විඳීම කියන්නේ මේවා ලැබුණු දේ නොලැබුණු දේ එවාගෙම දතියුතු දේ ඒවා ස්පර්ශ කරන්නම් තණ්හා දික්කමාන වශයෙන් කිසිසේත් නොගෙන හරිනවා මේ අවස්ථාව සඳහන් වෙනවා ශූන්‍යතා භූමිය කියලා ශූන්‍යතා කියන්නේ සත්පුද්ගල සංඥා සම්පූර්ණයෙන් බිඳ වැටෙන තැනක් එතන ඊළඟට සඳහන් වෙන්නේ තාදී භූමිය ඉතිකෝ භික්තවේ තථාගතෝ ditta sukamuta viññātabbēsu dhammesu tādīyev tādī තණ්හාච පලතාදි සම්මා අඤ්ඤෝතාදි උත්තරිතරෝවා පණිතතරෝවා නත්තේති වදාමි මේ අන්තිම සූත්‍ර පාඨයයි ඉතිකෝ භික්කවේ මහණෙනි මෙන්න මේ විදිහට තථාගතෝ දිත්ත සුතමත විඤ්ඤාතබ්බේසු ධම්මේසු ඇසෙන් දක්නා ලද කනෙන් අහන ලද ආග්‍රාණය කරන ලද රසෙන් දෙන ලද ස්පර්ශ කරන ලද සිතින් අරමුණු ගන්නා ලද මේ ධර්මයන් සම්බන්ධව තාදීයව තණ්හාදිත්‍යමාන වශයෙන් කිසියම් සම්බන්ධතාවක් නැති බැවින් තාදී නොසලන පුද්ගලයෙක්ව පවතිනවා නොසලන්නේ වෙනවා තාම තණ්හාච පල තාදි තම්මා ඒ තාදි ගුණයෙන් අන්න උත්තරීතර තාදීවා තාදි උත්තරීතරවා පනිතරවා නැති ඊට වඩා උත්තරීතර තාදී බවක් හරි ඊට වඩා ප්‍රලේතතර සාදී බවක් හෝ නැත්තේ නැත්තේ කෙනෙකුන් වාසේ නිගමන වශයෙන් වදාලා. ඒ සාදී භූමිය. දැන් මෙන්න මේ පංච මහා භූමිය, සරුවක්න භූමියයි, ක්ෂීණාශ්‍රව භූමියයි, ඊළඟට සත්‍ය භූමියයි, ශූන්‍යතා භූමියයි, කාදී භූමියයි කියන භූමි අවස්ථා පහේදී මේ මහා පෘථිවියට දරා ගන්න බැරුව කම්පිත වෙලා තියෙනවා. මේවා එකක් එකක් ගානේ දැන් අපි විග්‍රහ කරනවා නම් තාම වැදගත් අර්ථ සම්භාරයක් මතු කරගන්න තියෙනවා. අපි තාදුරට කෙටියෙන් සලකා බලමු. අන්තිම නිගමන ගාතාව යං කිංචි දිත්තං වසුතං මුතං වා අද්ධෝසිතං යසච්ච මුතං පරේසං නතේසු තාදී සය සංඋතේසු සත්‍යං මුසාවාපි පරං දහෙය්‍ය ඒකං ච සත් ඒකං ච සල්ලං පටිගච්ඡ දිස්වා අජ්ජෝසිතා යන්ත පජා විසත්තා ජානාමි පස්සාමි තථේව ඒතං අජ්ජෝසිතං නත්ති තථාගතානන්ති ඒ ගාථා දෙකේ තේරුම අපි සලකා බලමු. එතකොට තවත් දුරට තේරුම් ගන්න පුළුවන්. යං කිංචි දිත්තං සුතං මුතං වා අධ්‍යෝසිතං සත්‍ය මුසං සත්‍ය මුතං පරේසං ලෝක සත්‍ය විසින් එතන පරේසං කියන්නේ ලෝක සත්‍ය විසින් යමක් දක්නා ලදනම් අසන ලදනම් මුතං මුතං කියන්නේ ආග්‍රහණය කරන ලදනම් රස විඳින ලදනම් ස්පර්ශ විඳින ලදනම් අද්වේෂිකං තණ්හා දිට්ඨිමාන වශයෙන් බැස ගන්නා ලද එහිලා නතේසු తాදී සංසංයතේසු සත්‍යං මුසාවාපි පරන්දහය්‍ය එතකොට මේ తాදී ගුණ ඇති තථාගතයන් වහන්සේ අනුන් කියන දේ මේක සත්‍යයි මේක අසත්‍යයි කියලා යම් දෙයක් ප්‍රකාශ කරනවා නම් ඒ ඒ කෙරෙහි තථාගතයන් වහන්සේ තණ්හා දිට්ඨිමාන වශයෙන් උපගමනය කරන්නේ නැහැ. නිතේසුතාදී සයසං උතේසු සත්වං මුසාවාපි පරන්දහෙය. අනුන් කියනවා වෙනුවට උන්වහන්සේ බාරගන්නේ නැහැ. අනුන් කියන කියන හැටියට මේක ඇත්තයි මේක මුසාවයි කියලා උන්වහන්සේ බාරගන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ලෝක සත්‍ය අතරතේ කොටස් දෙකකට බෙදෙනවානේ. වසක්කං නෝගමඤ්ඤං ඉදමේව සත්‍යං නෝගමඤ්ඤං මේක තමයි ඇත්ත අනිශ්‍යයල්ලම මුසාය අසත්‍යය කියලා ඒ අත්ංගේ පිළිගන්නේ සරුවත්මන් වහන්සේ ඒ ලෝකයා විසින් භාවිතා කරන මේ දේ පමණයි සත්‍ය මේ දේ අසත්‍යයි කියලා කියන දේ කෙරෙහි උන්වහන්සේ පිළිගන්න යන්නේ නැහැ. ඒ පංච සල්ලං පටිගච්ඡ දිස්වා මෙන්න මේ උල ඒ කියන්නේ හිතේට මහ වරදෙන මේ දෘෂ්ටි උල කල්ලාතු උන්වහන්සේ අවබෝධ කරගත්තා. අද්වේෂිතා යත් පජා විසත්තා මේ ලෝක සත්‍යයා මේකට බැසගෙන ඉන්නවා. තණ්හා දිත්‍යමාන තුනෙන් දිත්‍යයට විශේෂම් බැසගෙන ඉන්නවා. ඥානානුපස්සාන පතේ වේතං තමන් වහන්සේ දන්න දේ දක්නාදේ එසේමයි. ඒක දෙකක් වෙන්නේ නැහැ. ඒක අද්වෛජ්‍ය වචනා බුද්ධා කියන හැටියට දෙසරයක් වෙනස් කරන්න වෙන්නේ නැහැ. ඥානං පස්සාමි තපවේතං අජ්ජෝසිතන්නති තථාගතානං තථාගතයන් වහන්සේට වහන්සේලාට තණ්හා දිට්ඨි මාන වශයෙන් මේ කිසිම අරමුණක බැස ගැනීමක් නැහැ කියන එකයි යන්තිම ගාථාවෙන් කියවෙන්නේ. එතකොට දැන් සමස්තයක් වශයෙන් අපි සලකා බලන්නට ඕනේ මේ සූත්‍රයේ අදහස. එකක් තමයි ਸਰුවක්ඥතා ඥානෙ ප්‍රතිඥා කිරීම. ඒ කියන්නේ ලෝව දත යුතු තාක් දේ ਸਰුවක්ඥන් වාසු දන්නවා. ලෝ දතුතුයා තාග්දේ සරුවක්ඥන් වහන්සේ විශේෂයෙන් දන්නා. ලෝ දතුතු දාග්දේ සරුවක්ඥන් වහන්සේ ප්‍රකට වශයෙන් දන්නවා. ඒ කියන අවස්ථා තුන සරුවක්ඥ භූමියයි. එතෙන්දී සම්පූර්ණයෙන් ਸਰුවක්මතා ඥානය ප්‍රකාශ කරන්න තියෙනවා. ඊළඟට කියවනේ ක්ෂීනාශ්‍රය භූමිය. ඒ කියන්නේ තමන් වහන්සේ මේ කියන ලෝක සත්‍ය විසින් දකින අහන ආදී සියලු අරමුණු ගැනත් නම් ලෝක tattve සම්බන්ධව තණ්හාවෙන්, දික්තියෙන්, මානෙන් කිසිවක්ම අල්වා ගන්නෑ. කිසිවක් ප්‍රේතතණ්හා දික්කමාසයෙන් මානවයෙන් උපදන්නේ වන්නේ නැහැ. ඒක උන්වහන්සේගේ නික්ලේශී භාවයේ ශීනාසුරු භාවය. එතෙන්දී සරුවක් යන වහන්සේගේ අරහං ගුණේ සම්පූර්ණයෙන් ප්‍රකාශ කරන්න තියෙනවා. ඊළඟට සඳහන් වන සත්‍ය භූමිය. ඒ කියන්නේ තමන් වහන්සේ මේසා විශාල ලෝක sannivasayaක එක එක්කෙනා දකුණහන හිතන කියන දේවල් ඔක්කොම දැනගත්තා. මම තමයි මේ දකින්නේ කියන හැඟීමක් උන්වහන්සේට නැහැ. තමහන් ඥානමයිත් පස්සම වදයන් සම්මනස මුසාතිවි එකයි. තමන් වහන්සේ මේවා දන්නවා කියලා නෙමෙයි. ඒ කියන්නේ මමයි මේ සියල්ල දන්නේ. අන් කෙනෙක් නෙමෙයි මේවා දන්නේ මමයි මේවා දන්නේ කියලා උන්වහන්සේ ආත්ම දෘෂ්ටි වශයෙන් කිසිවක් නොදන්නේ නැහැ. ඒ වගේම තමහං ඥානාමිච නිර්ඥානාමි කියලා දෙයයන් සම්පස්සපාදිසමේව. මම දන්නේත් නෑ කියන්නේ මම දන්නවා කොටසක් දන්නේ නෑ කියලා කියන්නත් බෑ. ඒතරස ආත්ම සංඥාවෙන් ආත්ම දෘෂ්ටියේ පීඨාවෙම කතා කරන්නේ. තමහං නේවදානාමි නේවදානාමි කියලා දෙයයන් සම්පස්ස තම්මමස කලි. එතකොට දැන් මම දන්නේත් නෑ නොදන්නේත් නෑ කිව්වොත් එතන තියෙන ලොකු වරදක්. කොටින්ම මේ ලෝක සත්‍ය සම්බන්ධ තමන් වහන්සේ සියල්ල දන්නා නමුත් ඒ දන්නා වූ තමන් වහන්සේද ආත්ම සංඥාවෙන් ගෙදෙන්නේ නැහැ, කන්නා දිට්ඨිමාන වශයෙන් ගෙදෙන්නේ නැහැ කියන එකයි එතන සත්‍ය භූමියෙන් ප්‍රකාශ වෙන්නේ. ඊළඟට කියවනේ ශූන්‍යතා භූමිය. ඒ කියන්නේ මේ ලෝක ධාතුවේහි සියලුම සත්‍ය ප්‍රජාවසින් දක්නා ලද, අහන ලද, අරමුණු ගන්නා ලද, හිතන ලද ඒ සෑම දෙයක් කෙරෙහිම තමන් වහන්සේ සියල්ල දැනගෙන ඒ සම්බන්ධව තණ්හා දිට්ඨි මාන වශයෙන් උපගමනය කරන්නේ නැහැ කියන තේරුමින් තමයි ශූන්‍යතා භූමිය හැදින්වෙන්නේ. අන්තිමට තාදී භූමියෙන් කියවනේ තමන් වහන්සේ මේ ලෝක ධාතුවේහි සෑම සත්වයම ඒ ලැබෙන ලැබෙන අරමුණු කෙරෙහි තණ්හා වශයෙන් හරි දෝෂ වශයෙන් හරි නිතර සැලෙනවා. කන්නාදිත්‍යමාන තුන යම් තැනක තියෙනවනේ එතන ලෝභ දෝෂ එනවාමයි. ඒ දෙකෙන් පුද්ගලයා සැලෙනවා. ඒකෙන් තමයි ප්‍රියමනාප කරන දේ කෙරේ තෘෂ්ණාවෙන් සැලෙනවා. අප්‍රියමනාප දේ ගැන ද්වේෂයෙන් කටගෙන් සැලෙනවා. ඒ හැම තැනකම දිත්‍යමාන ආදීන්ගෙන්ද සැලෙනවා. ඒ දේ සැලෙන ස්වභාවයක් ඇති ලෝක ධාතුවේ සරුවක්යන් වහන්සේ මේ මොනම අරමුණකදීවත් සැලීමක් නැතුව වහන්සේ තාදී ගුණයෙන් පිහිටා සිටින ඉන්ද්‍ර කියලා වාගේ. ඒ තාදී භූමිය. ඉතින් මේ පංචමහා භූමිය එකක් එකක් පාසා බුදුගුණ සම්භාරයක් ප්‍රකාශ වෙන්න කියනවා. ඒ හැබැයි මේ එකක් එකක් ගන්න වෙන වෙනම දේශනා පවත්වනවා නම් ඊතරමට සාර්ථකව තේරුම් ගන්න පුළුවන්. දැන් මේ කියවනේ සූත්‍ර දේශනාව බොහොම සරල සම්පින්දනයක් පමණයි. ඉතින් මේ දේශනාව ශ්‍රවණය කරන විට සංඝ පිරිස විශේෂයෙන්ම සද්ධාදි මුත්තික පිරිසක්. ඒ සංඝ පිරිස සද්ධාව බහුල පිරිසක්. ඒ පිරිසට මේ බුද්ධ ගුණ කියවනකොට චිත්තසංතාන පස්සන ප්‍රීතියෙන් පිළපෙන ප්‍රීති පස්සද්දි සුඛ සමාධි කියන මේ ලක්ෂණ ඇති වුණා. ඒ සමාධිමත් බවටපත් වූ සිතින් යුතුව ඒ මොහොතේ විපස්සනා ඥාන වැඩි දියුණු වීමෙන් ඒ 500ක් භික්ෂූන් වහන්සේලා සහ එතන සස්ව සිටිය විශාල පිරිස අතරත 84000ක් තරම් පිරිස මගඵල නිවන් අවබෝධ කරගත්තා. ඒ භික්ෂුන් වහන්සේලා අරහත්ත්වයට පත් වෙලා. ඉතින් මේ දේශනාව අපි නැවත නැවත සිහිපත් කරන්නට වටිනවා. සාමාන්‍යයෙන් භාවනාවට වාඩි වෙලා අපි බුද්ධානුස්සතිය වඩනවානේ. ඒ බුද්ධානුස්සතිය වඩනකොටත් මේකසේ කරන්න වටිනවා. මේ කියන සූත්‍ර පාඨ සිහි කරාම අපේ චිත්තසංතානෙට පුදුමාකාර ප්‍රසාදයක් ඇති වෙනවා. එතකොට දැන් දික්ටම් කියන්නේ ඇහෙන් දක්නාලාද සුතං කියන්නේ කනෙන් අහන ලද මුතං කියන්නේ නාසයෙන් ආග්‍රහණය කරන ලද සහ දිවෙන් රස විඳින ලද කයින් ස්පර්ශ ඉසින ලද තුනම මුතං කියන වචනෙන් කියවෙනවා විඤ්ඤාතං කියන්නේ සිතින්ම ගන්නා ලද අරමුණ. ඉතින් මේවා සරුවක්යන් වහන්සේ දන්නා බව විශේෂයෙන් දන්නා බව ප්‍රකටව දන්නා බව ඒවා කෙරෙහි තණ්හා දිත්‍යමාන වශයෙන් උපගමනයක් නොකරන බව එවාගේම තමන් වහන්සේ දන්නවාය කොටසක් දන්නවා කොටසක් නොදන්නවාය දන්නේ නැත්නම් නොදන්නේ නැති කියන ප්‍රකාශයන් නොකරින් නොකිරීම වශයෙන් සත්‍යයේ පිහිටා සිටින බව එවාගෙම උන්වහන්සේ සෑම අරමුණක් කරෙහි අර තණ්හා දිට්ඨිමා නූපදනාසේ ශූන්‍යතා ධර්මයේ පිහිටා සිටින බව උන්වහන්සේ ලෝක tattve සම්බන්ධව සලීමක් නැතුව තාදී ගුණෙන් පිහිටා සිටින බව සිහි කරගෙන භාවනාට වාඩි වීමෙන් අපේ භාවනා පූර්ව කෘත්‍ය බොහොම ගැඹීර අර්ථයකට හිත සම්බන්ධ වූ බැවින් හිත ඉක්මනින්ම සමාධිමත් කරගන්න හේතුවක් වෙනවා. ඒසා සරුවත්යන් වහන්සේගේ වැනි පෘථුවේ කම්පා කළ දේශනා අතුරෙන් එකක් තමයි කාලකාරාම සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාව අපේ කටපාඩම් කරගන්න බලාපොරොත්තු වෙමු. ඒ වගේම ඊතර බහුතා කරමින් ඒ භවනාට උපකාරී සූත්‍රයක් බාට පමුණවා ගන්නත් බලාපොරොත්තු වෙන අදිෂ්ඨාන කරගනිමු. ඒ මොකද මේක ප්‍රසාදනීය සූත්‍රාන්තයක්. ප්‍රසාදනීය සූත්‍රාන්ත මානසිකාරය විශේෂයෙන් ප්‍රීති සම්බොධ්‍යංග වැඩි දියුණුවට හේතුවක් වෙනවා. ප්‍රීති සම්බොධ්‍යංගය වැඩි දියුණු වෙනකොට අර පස්සද්ධි සමාධිය ආදී බොධ්‍යංග වැඩි දියුණු වීම සඳහා ඒක මහෝපකාරී වෙනවා. ඒකම මේ ගැඹීර වශයෙන් වර්ණ සමත භාවනාවන්ට අතිශයින් උපකාරී වෙනවා. එවාගෙම නැවත නැවත නැවතත් බුදු ගුණ වර්ජනා සඳහා කාලකාරාම සූත්‍රය වර්ජනා කිරීමෙන් Tamanට විශේෂ චිත්ත ධෛර්යයක් ඇති වෙනවා. අපේ ලංකාවේ කාලබුද්ධ රක්කිත මහ රහතන් වහන්සේ කලුවර පොරෝදාසක කළුදේ පොකුණ සමීපේ කළු කිඹිරි ගහක් යට කළුගල් ආසනයක වාඩි වී මේ කාලකාරාම සූත්‍රයෙන් ධර්ම දේශනා කළ බව සඳහන් වෙනවා. එදවස් යම් කිසි කාර්යයක් සඳහා පෙරවස් සමාදන්ව සිටියේ ශ්‍රද්ධාකේශ රජතුමා තුන් දෙපා නැතිස කෙළවර කාටත් නොවගවා හිටියානම් බණ ඇසුවා. එළිවෙනකම්ම දේශනය පැවැතුණා දේශනා අවසානයේ රජතුමා මහත් හඬින් සොම්නසේ සාදුකාර දුන්නා. රහතන් වහන්සේට තේරුම් ගියා රජතුමාගේ කටහඬ සමීපයට කැඳවලා හැවා කොයි වෙලාවද බණ හඬාවේ. ස්වාමීනි මුල් ගාථා කියනකොට මම බණ හඬාවා. මහරජ මේ හිතගෙනම වනහඬ වීම මේ දුෂ්කර දෙයක් නෙවෙයි පුණ්‍යම් රාත්‍රිය. නැත ස්වාමීනි මේ වාගේ මිහිරි හඬින් බුදුබණහඬ බුදුගුණහඬ තේනවා නම් මට ජීවිතාන්තය දක්වා වත් නොසැලී නොඇටි හිතගෙන බණහඬ පුළුවන්. ස්වාමීනි අවකාශ ගංගාවක් මිහිතලයට හැරෙව වාගේ වහන්සේ විසිතුරු ධර්ම දේශනාවක් බුදුගුණ දේශනාවක් පැවැත්වුවා. තවත් බුදුගුණ ඉතුරු තියනවාද ස්වාමීනි? මහරජ මා ධර්ම දේශනා කළේ අල්ප මාත්‍රයයි. ස්වාමීන් උපමාවක් මහරජේ දෙකට තලා ගලක් ගඟන ගලන වෙලාවේ ඉදිකටු මලක් ගංගියට ඇල්ලුවොත් ඉදිකටු මලෙන් ඇතුළේ පිට වෙන වතුර සුවල්පයි ඉතිරි වතුර අප්‍රමාණයි ඒ වගේ මාදේශෝ බුදුබණ ඉදිකටු මලෙන් ඇතුළේ පිට යන වතුර බිඳ වාගේ සුවල්පයි නදසෝ බුදුබණ අනන්තයි ස්වාමීන් තව උපමාවක් මහරජ සියක් කිරියක වපසරේ ඇති කුමුරු යායක එක වීකරණයේ ඇත සුවල්පයි ඉතිරි වීකරණයට අප්‍රමාණයි ඒ වගේ මාදේශෝ බුදු ගුණ එක වීකරලක ඇට වාගේ ස්වල්ප ප්‍රමාණයයි නදේශෝ බුදු ගුණ අප්‍රමාණයි ස්වාමීන් තවත් උපමාවක් මහරජාහසේ පියාසර කරන පක්ෂයේ පියාපතට යටපත් යට වෙන අවකාශයේ ස්වල්පයි පියාපතට යටන වෙන අවකාශයේ අප්‍රමාණයි අනන්තයි ඒ වාගේ මා ප්‍රකාශ කළ බුදු ගුණිත ස්වල්පයි නදේශෝ බුදු ගුණ අවකාශයේ අනන්තයි ස්වාමීන් ගැලපෙන උපමාවක් කිව්වා ස්වාමීන් මේ විදිහේ අනන්ත ගුණ ඇති සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳ විසිතුරු බුදුගුණ දේශනාවක් පැවැත්වීම නිසා මට වෙන ධර්ම පූජාවක් අතේ ඇත්තේ නැහැ මේ 300ක් වට ප්‍රමාණ යොදුන් ඇති මේ ලංකා රාජ්‍යය මම අද මේ ධර්ම පූජාට පූජා කරනවා කියලා රාජ්‍ය පූජා කළා. රහතන් වහන්සේද ආපසු රාජ්‍ය බාර දින දසරා ධර්මෙන් රාජ්‍ය කරන හැටියට ආවාද අනුශාසනාවකට පවරා දුන්නා. මේ ප්‍රවෘත්තියෙන් පැහැදිලි වෙනවා මේ සූත්‍ර දේශනේ මාතෘකා කළොත් අප්‍රමාණ බුදුගුණ සම්භාරයක් දේශනා කරන්න ශ්‍රවණය කරන්න ලැබෙනවා. ඒ නිසා ඉදිරි අවස්ථාවල මේ බුදුගුණ සම්බන්ධව තව තවත් අපට කරුණු එකතු කරගන්න ලැබේවා. ඒකම මේ කාලකාරාම සූත්‍ර දේශනාව හොඳින් ධාරණය කර නිකපතා ආවර්ජනා කරමින් බුද්ධ ගුණානුස්සති භාවනාවක්ද සපුරා ගන්න අදිෂ්ඨාන කරගන්න අතරතේ මේ සත්පස්වාරයක් මහා පොළොව කම්පා කරමින් සරුවක්ම භූමියේ පිහිටා එවැගේම ශීලාශ්‍ර භූමියේ පිහිටා සත්‍ය භූමියේ පිහිටා ශූන්‍යතා භූමියේ පිහිටා කාව්‍ය භූමියේ පිහිටා ලෝර දහම් වැසු සරුවක්යන් වහන්සේගේ අනන්ත පරිමාණ බුද්ධ ගුණානුභව බලෙන් අනන්ත බුද්ධ ඥානානුභව බලෙන් අනන්ත බුද්ධ තේජානුභව බලෙන් අනන්ත බුද්ධ රිද්ධානුභව බලෙන් අපට දාසින් දාස ගෙවි ගෙවි යන මේ ජීවිත කාල පරිච්ඡේදය තුළ ධ්‍යාන අධිඥා මාර්ගඵල නිර්වාණ අවබෝධය දක්වාම ශාසන ප්‍රතිපත්තියෙන් මුදුන් පමුණවා ගැනීමට ශක්තිය බලය ධෛර්ය වීර්ය ආරක්ෂාව ආශිර්වාදය මේ රත්නත්‍රානුභාව බලයෙන් ලැබේවා වැඩේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු